ඉතින් මෙතෙන්දී ඇත්තටම බුදුරජාණන් වහන්සේ ටිකක් ගැඹුරකින් පංචෝරම් භාගීය සංයෝජන ධර්ම ගැන කරන දේශනාවක් තමයි මේ මාළුන්ගේ පුත්‍ර සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේටම වමනා වෙලා තියෙනවා මෙතෙන්දී භික්ෂුන් වහන්සේලාට හොඳ අවබෝධයක් මේ ඕරම් භාගීය සංයෝජන සම්බන්ධයෙන් ඇති කරන්න. ඒ නිසා උන්වහන්සේම ප්‍රශ්නයක් නගනවා මේ ස්වාමින් වහන්සලාට මහණෙනි ඔබලා මා විසින් දේශනා කරපු ඒ ඕරම් භාගීය සංයෝජන පහ සම්බන්ධයෙන් අවබෝධයක් සහිතවද වාසය කරන්න. කියන කාරණාව මතු කරනවා. එතකොට තමයි එතන ඒ පරිශදයේ හිටිය මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා එහෙමයි ස්වාමීනි මම මේ ඕරම් භාග්‍ය සංයෝජන ගැන දන්නවා ස්වාමීන් වහන්සේ දේශනා කරපු එක ගැන මම දන්නවා කියලා එක්තරා අන්දමකින් උත්තරයක් දෙනවා. ඉතින් ඒ උත්තරේ තියෙන එකතකින් මේ ඕරම් භාග්‍ය සංයෝජනවල නම් පහ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමච්ඡන්ද ව්‍යාපාද කියලා මෙන්න මේ ඕරම් භාග්‍ය සංයෝජන පහ උන්වහන්සේ නම් කරනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ ඒක පිළිගන්නවා වෙනුවට උන්වහන්සේ කවද්ද මම මේ විදිහට ඕරම් භාගයේ සංයෝජන පහ දේශනා කළේ? ඔහොම ඕරම් භාගයේ සංයෝජන පහ දේශනා කළා නම් එහෙමනම් මේ අනිකුත් ලබ්ධිකයන් නැත්නම් අනිකුත් අන්තොටු පිරිවැජියන් අනේ ලබ්ධිකයන් ඉතින් මේ විදිහට දේශනා කරාම මේ පුංචි දරුවෙක්ගේ හිතේ මේ ඕරම් භාගයේ සංයෝජන කොහෙන්ද? නම් ඒ තනත්තාත් යම්සේ අධිගමයට අධිගමයකට ලක් වෙලා තියෙනව නේද කියලා එතනින් එක්තරා අන්දමකින් මේ අපි කරන ප්‍රකාශයට නැත්තම් මේ වරම් භාගයේ සංයෝජන පහ මේ විදිහට කරාම මේ විස්තර කරාම යම් අභියෝගකට ලක් වෙනවා නේද කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ පුංචි දරුවෙක් ඒ දරුවා උපදලා පිටු මාසයක් දෙකක් ගියාත් එයාගිට තාම අපි නමක් තියලා නැහැ. නැත්තම් එයාට තාම සත්‍යයේ පුඤ්‍යලයේ පිළිබඳ හැඟීමක් නැහැ. ධර්මයක් කියලා දෙයක් ගැන කිසිම හැඟීමක් නැහැ. ඉතින් එතකොට කොහොමද එයාගේ හිතේ සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ? කොහොමද එයාගේ හිතේ විචිකිච්ඡාවක් ඇති වෙන්නේ? එයාගේ හිතේ කොහොමද මේ ව්‍යාපාදයක් ඇති වෙන්නේ? සත්පුජ්‍යල සංඥාව පිළිබඳව තාම හරි හමං අවබෝධයක් නැතිකොට. ඒ නිසා අපිට වැටහෙනවා දැන් මේ බුදුරජාන් වහන්සේ ටිකක් ගැඹුරකින් කාරණාවක් මතු කරනවා. අර නිකම්ම නිකං මේවැ වචන කියූ පමණින් නැත්නම් ඕරම් භාගයේ සංයෝජන වල නම් පහ කියපු පමණින් ඒක සාර්ථක පිළිතුරක් වශයෙන් බාර ගන්න නැහැ බුදුරජාන් වහන්සේ. විශේෂයෙන් ඊළඟට මතක් කරන්නේ අපි ගිය සතියේ එපිට සතියේ සාකච්ඡා කළා වගේ දැන් මේ සක්කාය දිට්ඨිය ගැන විචිකිච්ඡාව ගැන ඔය විදිහට එකක් එකක් ගානේ දැන් මේ ඕරම් භාගයේ සංයෝජන වල තියෙන ගැඹුර බුදුරජාන් වහන්සේ වටහලා දෙනවා. ඉදානන්ද බික්කු අසුතවා පුත්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මා සකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. දැන් එතකොට මේ සංයෝජන ධර්ම ඇති වෙන්න එහෙනම් මේ ධහම පිළිබඳ අනවබෝධය කිසිම ඒ පිළිබඳ හැඟීමක්වත් නැති ඒ ආර්ය දර්ශනයක් පිළිබඳව ආර්යයන් වහන්සේ නොදක්නා සුළු වූ සත්පුරුෂ ඇසුරක් නැති ඒ සත්පුරුෂ ධර්මයක් අහලවත් නැති ඒ එකතකින් කියනවා නම් ඒ අන්ධ බාල මට්ටමේ ගත කරන තැනැත්තෙක් නිතරම එතකොට සක්කාය දිට්ඨි පරියුක්තිතේන චේතසා විහෙරති. ඒ සක්කාය දිට්ඨියට යෙදිච්ච හිතකින් නැත්නම් සක්කාය දිට්ඨියෙන් මඩලාලද හිතකින් ඒකෙන් මැඩ පැවැත්තුණු සිතකින් ඒකෙන්ම ඒකටම අහු වුණ සිතකින් තමයි වාසය කරන්නේ. සක්කාය දිට්ඨි පරේතේන. ඉතින් එතකොට ඒකට අනුවගිය සිතකින් තමයි වාසය කරන්නේ. uppannāyaca sakkāya diṭṭhiyā nissaraṇaṃ yathā bhūtaṃ nappajānāti. එතකොට ඒ තනත්තා මේ උපන් සක්කාය දිට්ඨිය නැති කරගන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ඒ ගැන කිසිම අවබෝධයක් ඇත්තෙත් නැහැ. තස්සසා සක්කාය දිට්ඨි තාමගතා අපපටි විනීතා ඕරම් භාග්‍යං සංයෝජන. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මොකද වෙන්නේ? මේ පහළ වෙච්ච සක්කාය දිට්ඨිය දුරු කරන හැටි මේ තැනත්තා දන්නෙත් නැති නිසා එයා දිගටම දිගටම මේ බඳු සක්කාය දිට්ඨියකින්ම වාසය කරනවා. ඒක එතකොට හොඳට නිකන් තහවුරු වෙනවා. එයා තුර හොඳට ස්ථිර වෙනවා. ඒ හොඳට එයාගේ හිතේ බැහැ ගන්නවා. ඒක එතකොට සංයෝජනයක් බවට පත් වෙනවා. එයා එතකොට ඒකෙන් බැඳෙනවා. ඉතින් මේ ඕරම් භාගයේ සංයෝජනවල තියෙන ප්‍රධාන කාරණාව තමයි ඒවා අපිව යට ලෝකවලට නැත්තම් යට භවවලට බැඳලා තමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපායට, මනුෂ්‍ය ලෝකයට, දිව්‍ය ලෝකයට බැඳලා තියන්න මේ ඕරම් භාගයේ සංයෝජන විශේෂයෙන්ම හේතු වෙනවා. ඒතර ඒ ඕරම් භාගයේ සංයෝජන ටික ඒ බැඳීම් පහ තියෙන තාක් අපිට පිටලෝක වලට නැත්නම් වෙනත් භව තල වලට යන්න විදිහක් නැහැ. අරවැය බැඳිලා තමයි ඉන්නේ. දැන් එතකොට හැබැයි වරම්භාගේ සංවේදන తాවකාලිකව යටපත් කරලා බ්‍රහ්ම ලෝකයකට යන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් ආපහු යට තලයටම එනවා. ඒ කියන්නේ කොහොමත් මේකෙන් ගැලවීමක් නැහැ. මේ තුන මේ මේ පහ සම්පූර්ණයෙන්ම දුරු කරන තාක්. ඒතර මේ යට මට්ටමේ තියෙන පහළ මට්ටමේ තියෙන භව තල වලට බැඳපු ගතියක්. ඒවැයම රැඳෙන ගතියක්. ඒවැයම හිර වෙච්ච ගතියක්. ඒතර මේ වරම් භාග්‍ය සංයෝජන නිසා මේ මනුස්ස මේ සත්වයන්ගේ මනසය සිද්ධ වෙලා ඒ මනස ඔසවා ගන්න විදිහක් නැහැ ඊට පිට මට්ටමකට. ඉතින් ඒකේ පළවෙනි සංයෝජනයේ වශයෙන් සඳහන් කරන්නේ සක්කාය දිට්ඨිය. එතකොට මේ උපාදානස්කන්ධ පහ කෙරෙහි එක්තරා අන්දමක ඇති කර ගන්නා වැරදි දෘෂ්ටියක්. සක්කාය කියලා කියනවා එදා අපි කතා කරපු විදිහට මේ උපාදානස්කන්ධ පහට රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේ ස්කන්ධ පහ සක්කාය කියන වචනයෙන් බුදුරජාන් වහන්සේ හඳුන්ලා තියෙනවා. එතකොට මේ සක්කායක් හට ගන්න නැත්නම් මේ උපාදානස්කන්ධ පහ හට ගැනීම වශයෙන් පෙන්වන්නේ තණ්හාව. එතකොට ඒ සම්බන්ධයෙන් අපි සෑහෙන කරුණු සාකච්ඡා කළා මීට පිට සතියේදී. ඒ කියන්නේ අර විසාක සිටුතුමාත් ධම්මදින්නා රහත් තෙරණියත් එක ඇති වෙච්ච ඒ සංවාදයේදී එතුමා අහනවා මේ සක්කාය කියන්නේ මොකද්ද? ඉතින් එතකොට මේ දෙන පිළිතුර තමයි ඔය සක්කාය කියලා කියන්නේ උපාදානස්කන්ධ පහයි කියන කාරණය. ඒක හටගන්න හේතුව වශයෙන් තණ්හාව පෙන්නනවා. එතකොට සක්කාය නිරෝධය වශයෙන් එතෙන්දී ඒ තණ්හාවේම සම්පූර්ණ නිර්වශේෂ ප්‍රහාණය වශයෙන් පෙන්නනවා. සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය පෙන්නනවා. එතකොට එතන නිකන් තනිකරම මේ චතුරාර්ය සත්‍ය තමයි ඉතින් සඳහන් වෙන්නේ. ඊළඟ සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි ඊටාම වැදගත් කාරණාව මෙතන අපේ අපේ අද සාකච්ඡාවට අදාළව. ඒතකොට එතන විස්තර කරනවා. ඒතකොට හතර ආකාරකින් හැම ස්කන්ධයක් ගානේ අපේ හිතේ ඇති වෙන්න පුළුවන් වැරදි ආකල්පේ වැරදි දෘෂ්ටිගත වීම. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං රූපං අත්තතෝ සමනුපස්සති. ඍජුවම මේ රූපය ආත්මයක් වශයෙන් සලකනවා. ඍජුවම මේ කය මම කියලාම ගන්නවා. ඊට පස්සේ ඍජුව ඊළඟට මේ කය මට අයිති කියලා ගන්නවා. ඒතර මම කියන්නේ වෙන කෙනෙක්. හැබැයි යාට අයිති මේ රූපය. ආත්මය කියන්නේ වෙන දෙයක්. හේ ආත්මයට අයිති මේ රූපය. එහෙමත් නැත්නම් අත්තනිවා රූපං මේ මම තුල රූපය තියෙනවා. කියලා එතකොට මම කියන එක ලොකු දෙයක් ඒක ඇතුලේ තියෙන එක කොටසක් තමයි රූපය කියලා සැලකීම. රූපස්මින් වාත්තානම් එමත් නැත්නම් රූපය තුල මම ඉන්නවා. නැත්නම් රූපය අස්සේ ආත්මයක් තියෙනවා කියලා සැලකන. ඒතර මෙන්න මේ විදිහට මේ හැම උපාදානස්කන්ධයක් කෙරෙහිම හිතේ ඇති වෙන්න පුළුවන් වැරදි දෘෂ්ටීන්. ඉතින් මේ හැම එකක්ම හැම මොහොතෙම නෙමෙයි එකක් එකක් යම් යම් අවස්ථාවන් වලදී අපේ හිත තත්වගත වෙලා ඒකට හිර වෙලා එහෙම දෘෂ්ටිගත වෙලා තමයි වාසය කරන්නේ. එක්ක රූපයකට හිර වෙලා, එක්ක වේදනාවකට හිර වෙලා, එක්ක සංඥාවකට හිර වෙලා, එක්ක සංස්කාරයකට හිර වෙලා, එක්ක විඥානයකට හිර වෙලා, ඒවායේ බැඳිලා, ඒවා තුල දෘෂ්ටිගත වෙලා, ඒවා උපාදාන වෙලා තමයි අපේ හිත පවතින්නේ. ඉතින් එතකොට අපි ඒ තුලින් කෙනෙක් හදාගෙන, තැනැත්තෙක් හදාගෙන, පුජ්‍යලයක් හදාගෙන, මමත්වයක් ඇති කරගෙන තමයි වාසය කරන්නේ. ඒතර මම සහිතව වාසය කිරීමක්. කෙනෙක් සහිතව වාසය කිරීමක්. පුජ්‍යල භාවයක් සහිතව වාසය කිරීමක්. ඉතින් ඒකම තමයි මුළු ලෝකේ පුරාම සම්මුතීන් වශයෙන් අපිට උගන්වන්නේ. ඒකම තමයි අපිට ලෝකේ තියෙන හැම දෙයක් හරහාම තහවුරු කරන්නේ. මම ඉන්නවා කෙනෙක් තමයි මම සත්වයක් තමයි මම මම ඊළ පුජ්‍යලයක් මම ඊළ ස්ත්‍රියක් මම ඊළ පුරුෂයෙක් මගේ වයස මෙච්චරයි මගේ හැඳුනුම් පත මෙන්න මේක මගේ ගමන් බලපත්‍රය මෙන්න මේක මත්මා සතු වත්කම් මෙන්න මේවා මගේ ගිනුම මෙන්න මේක කියලා ඉතින් අපි මේ කෙනෙක් තහවුරු කරගන්න, පුජ්‍යල භාවය තහවුරු කරගන්න, එයාගේ යැපේ යැපීම පිණිස ඒක හොඳට නඩත්තු කරන්න, ගොමනා කරන වටපිටාව සකස් කරගෙන ඒ පුජ්‍යල භාවයම සනාත වෙන අන්දමින් තමයි කටයුතු කරන්නේ. ඉතින් එතකොට හරි අමාරුයි මේකේ අනිත් පැත්තක් හිතා ගන්නවා. ඒතර මේ බුදුබණක් අහන එක එතකටකින් අර අපි හදාගත්ත සම්මුතියට පටහැනි. ඒ හදාගත්ත සම්මුතිය තුළ තියෙන තනිකරේ පුජ්‍යල භාවය සනාත කිරීමක් හොඳට ඒක ස්ථිර කිරීමක් ඒක තුල හොඳට අපි කෙනෙක් වශයෙන් පුජ්‍යලයක් වශයෙන් පළපදියම් වීමක් හැබැයි ඉතින් නිවැරදි බුදුබණක ඉතින් ඕකේ තියෙන අවිද්‍යාව තමයි ප්‍රකාශ වෙන්නේ සක්කාය දිට්ඨිය තමයි එහෙමනම් එක අතකින් විනිවිද යාමක් කඩා බිඳ දැමීමක් සිද්ධ වෙන්නේ ඉතින් ඒක ගැඹුරු කාරණාවක් අපි පිට සතියේදී සෑහෙන ඉතින් මේ ගැන විස්තර කතා කළා ඊට පස්සේ අපිට යන්න පුළුවන් දෙවන සංයෝජනයට දෙවන මේ බුදුරජාන් වහන්සේ පෙන්නන සංයෝජන ධර්මවල හෝරම් භාගයේ සංයෝජනවල දෙවන සංයෝජන ධර්මය. ඒ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡා පරියුක්තිතේන චේතසා විහෙරති විචිකිච්ඡා පරේතේන. දැන් එතකොට අර ධර්මය ගැන ඒ තරම් හැඟීමක් නැති, ඒ ගැන වැඩි අවබෝධයක් නැති තැනැත්තෙක්ගේ විවිධ අනෙකුත් নানা ප්‍රකාර දේවල් ඔලුවට එන්න ඉඩ තියෙනවා. එයාම තනියෙන් කල්පනා කළලත් දේවල් වලට ගන්න පුළුවන්. ඊට අමතරව එයා තුලම විවිධාකාර සැක සංකා පහළ වෙන්නත් පුළුවන්. ඉතින් ඔයන්දමින් මේ කෙනෙක්ගේ හිතේ පහළ වෙන්න පුළුවන් විවිධාකාර සැක සංකා ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මොකද මේ අර කෙනෙක් හදාගත්තට පස්සේ තැනැත්තෙක් හදාගත්තට පස්සේ පුජ්‍යලයක් තනාගත්තට පස්සේ මේ මම කේන්ද්‍ර කරගෙන තමයි අපි කල්පනා කරන්නේ. මම කේන්ද්‍ර කරගෙන තමයි අපි හිතන්නේ. ඒතොර මම කේන්ත කරගත්ත ඒ සක්කාය දිට්ඨිය සහිත ඒ මනස තුළ විචිකිච්ඡා පහළ වීම කියන එක බොහෝ දුරට નિરાයාසයෙන් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ තනත්තා කල්පනා කරනවා මේ තනත්තා හිතනවා මේ තනත්තා ප්‍රපංච කරනවා ඒක සනාත කරන්න මම ඉන්නවා කියා ගන්න තමයි මුළු ලෝකෙම උදව් කරන්නේ. එහෙම උදව් කරන පරිසරය තුළ කෙනෙක් හදාගෙන තනත්තෙක් හදාගෙන මම ඉඳගෙන මම කල්පනා කරනවා. ඒතර මම කල්පනා කරන්න පුළුවන් ආකාරات විවිධ අන්දමට තියෙනවා. එතකොට මේ ගැන විස්තරයක් මජ්ක්‍ධිම නිකායම සම්භාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මේ පුජ්‍යල කේන්ද්‍රයක් පුජ්‍යල කේන්ද්‍රීය වශයෙන් නැත්නම් මම කේන්ද්‍ර කරගෙන අපි කල්පනා කරන්නේ. ඉතින් යාට මේ භවය පිළිබඳව නිකන් යාට හිතිලා ආධ්‍යාත්මික ජීවිතයක් ගැන උනත් හිතිලා මේ පංචකාම සම්පත්තිය ගැනම කල්පනා කරන්න වෙනුවට නිකන් මේ භව ගමන ගැන හිතලා යා කෙනෙක් හදාගෙන කල්පනා කරත් ඒත් පැටලීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි කාම තණ්හාවට, භව තණ්හාවට, විභව තණ්හාවට අහු වෙලා තමයි කල්පනා කරන්නේ. පුළුවන් තරම් ඇහැ පිනවන හැටි ඉතින් කල්පනා කරනවා. පුළුවන් තරම් කන පිනවන හැටි කල්පනා කරනවා. පුළුවන් තරම් නාසය පිනවන හැටි, දිව පිනවන හැටි, කය පිනවන හැටි කල්පනා කරනවා. ඉතින් ඒ පහ නොලැබෙන වෙලාවට ඉතින් අපි ඒව ගැන සිහින මවනවා. ඉතින් එහෙම අනාගත බලාපොරොත්තු ඇති කරගන්නවා, සැලසුම් හදනවා. ඉතින් ඔහොම තමයි අපේ ජීවිත ඉතින් ගත වෙන්නේ. එතකොට ඔහොම ගත වෙන ජීවිත යම් අවස්ථාවක අපි හිතමු ආධ්‍යාත්මික පැත්තකට නැඹුරු වෙනවා. හැබැයි මේ මම කෙනෙක්, පුජ්‍යලයක්, තනත්තෙක් විදිහට තමයි තාමත් මේ නැඹුරුව තියෙන්නේ. ඉතින් එයා කල්පනා කරන්න ඉඩ තියෙනවා මේ අතීතය හා සම්බන්ධයෙන්. මම අතීතේ හිටියද? එහෙමත් නැත්නම් මම අතීතේ හිටියේ නැද්ද? ඊළඟට මම මොන ආකාරයෙන්ද මේ අතීතේ හිටියේ? ඊළඟට කොයි විදිහටද කොයි තැනැත්තෙක් වෙලා මොන මොන විදිහකටද ගත කළේ? ඒ අවස්ථාවට මම කලින් කොහෙන්ද ආවේ? කියන්නේ කොහේ ඉඳලාද ඒ අතීත භවයට ආවේ? ඒතර මේ විදිහට මේ පස් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතීතය හා සම්බන්ධයෙන් කෙනෙක් හදාගෙන, පුජ්‍යලයක් හදාගෙන, වමෙක් හදාගෙන. දැන් මේ ආධ්‍යාත්මික පැත්තේ දෙයක් තමයි මේ කල්පනානම් කරන්නේ. හැබැයි පදනමම කෙනෙක් මූලික කරගත්ත පදනමක්. සත්වයක්, පුජ්‍යලයක්, මමෙක් මූලික කරගත්ත පදනමක් තමයි තියෙන්නේ. එහෙම හදාගත්ත පැත්තකින් තමයි එයා කල්පනා කරන්නේ. ඉතින් එතකොට එකාතකින් කියන්න පුළුවන් හරි අසරණයි ඔය දැන් මේ ගැලවෙන්නයි කල්පනා කරන්නේ. හැබැයි ගැලවෙන්න කල්පනා කරන්න ගිහිල්ලත් අහුවෙන එකයි වෙන්නේ. ඉතින් එතනදී ඒ ඒ පෙන්නන කාරණාව ඒ අතීතේ කොයි ආකාරයෙන්ද හිතේ අයෝනසෝ මානසිකාරයකින් තමයි ආයෙ දෙන්නේ. මොකද මේ කෙනෙක් ඉන්නවා කියලා පිළි අරගෙන, තැනැත්තෙක් ඉන්නවා කියලා පිළි අරගෙන, මම ඉන්නවා කියලා පිළි අරගෙන තමයි කල්පනා කරන්නේ. ඒක තමයි වැරදි දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය ඒක තුල පිහිටාගෙන තමයි කල්පනා කරන්නේ. අහෝසින් නුකෝ අහං අතීත මද්දහන මම මේ කලින් හිටියද? අතීත කාලේ හිටියද? අතීත කාලේ හිටියේ නැද්ද? ඊළඟට ඒ කියන්නේ මොන જાතියේ මොන තැනත් එක් වෙලා මොන වංශේ කොහොමද මම හිටියේ? ඊළඟට මොන විදිහේ රූප සටහනක්ද මට තිබුණේ? ලස්සන කෙනෙක්ද, කැත කෙනෙක්ද, විරූපී කෙනෙක්ද, දක්ෂ කෙනෙක්ද, තේ ඒ ගත කරපු ආකාරය. ඊළඟට ඒ අතීත කාලයේ ඉඳලා ඊට පස්සේ කවුද කවුරු බවටද පත් උනේ. ඉතින් මේ විදිහට ඉතින් අකාතකෙන් කෙනෙක්ට කල්පනා කරන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අර පංචකාමයන්ගෙන් ඉවත් වෙන මනසක් හදාගත්ත කෙනා සමහර විට මේ බඳු කල්පනා සහිතව වාසය කරනවා වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් හැදිලා, මමෙක් හැදිලා, හැබැයි එයා කල්පනා කරනවා. අතීතේ මුල් කරගෙන කල්පනා කරනවා දැන් මේ හරහා පොඩ පොඩනේ හිතේ සැක තමයි පහළ වෙන්නේ. හිත නිකන් ව්‍යාකූලත්වයකට තමයිපත් වෙන්නේ. මොකද තාම මෙයාට විසඳුම් ලැබෙන්නෙත් නැහැ. විසඳුම් හොයන්න ගියත් පහසුත් නැහැ. ඊට පස්සේ දෙවැනියට බුදුරජාණන් වහන්සේ කියන මේ අනාගතය සම්බන්ධනොත් එයා ඒ විදිහටම කල්පනා කරන්න පුළුවන්. අනාගතයේදී මම ඉඳීද? අනාගතයේ මම ඉන්න එකක් නැද්ද? ඒ වගේම අනාගතයේදී කවර කෙනෙක් වෙලා ඉඳීවිද? ඊළඟ අනාගත කාලේ කොයි ආකාරයෙන් ඉඳීවිද? ඊළඟට අනාගතයේදී කෙනෙක් බවට තැනැත්තෙක් බවට පතර ඊට පස්සේ කවුරු වෙයිද? ඉතින් එතකොට මේක මේ දිගට දිගට ඕන විදිහට විවිධ අතට පෙරල පෙරල ඉතින් කල්පනා කරන්න පුළුවන්. ඉතින් එහෙම කල්පනා කරන්න ගියාමත් මනසේ වික්ෂිප්ත බවක්, මනසේ අවිනිශ්චිත බවක්, අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත බවක් තමයි හිතේ ගොඩනැගෙන්නේ. අර තිබිච්ච සහනයක්, සැහැල්ලුවක් වෙනුවට දැන් ඔළුව අවුල් වෙන එක තමයි වෙන්නේ. ඊළඟට වර්තමානය ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම දැන් ඉන්නවද මම දැන් නැද්ද ඊළඟට අනාගත මම කවරෙක්ද මම කවුද ඊළඟට මම දැන් ගත කරන ජීවිතේ මොන වගේද ඊළඟට මෙතනින් පස්සේ කොහෙට යාවිද කියලා ඒ ආකාරයකින් මේ වර්තමානය පිළිබඳවත් කල්පනා කරන්න පුළුවන්. ඒතර මේ කෙනෙක් හදාගත්තාම පුජ්‍යලයක් හදාගත්තාම එතකොට එයාට ලොකු බයක් තැතිගැන්මක් ඇති වෙන්න පුළුවන් මේ පුජ්‍යලයාට මට මොකක් වෙයිද? මේ පුජ්‍යලයාම අතීතයේ කොහොමද ගත කළේ? අනාගතයේදී මේ පුජ්‍යලයා කොහොම ගත කරයිද? වර්තමානයේ මේ පුජ්‍යලයා මම කොහොමද ගත කරන්නේ? ඒතර මේක නිතැතින්ම අපේ ඔළුවේ හටගන්න ඉඩ තියෙනවා. හුඟක් වෙලාවට අර පංචකාමයන්ට අහු නොවෙච්ච අවස්ථාවේදීත් ඉතින් මෙන්න මෙන්න මේ බඳු කල්පනා ඇති වෙන නිසා ගැළවීමක් නැහැ. ඔළුව සම්පූර්ණ මිතින් අවුල් වෙනවා ඔය වගේ කල්පනා කරන්නත් ගියා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා මේ නුනුවණින් කල්පනා කරන්න ගිහිල්ලා, ඒ කියන්නේ මෝඩ විදිහට මේ කෙනෙක් හදාගෙන, පුජ්‍යලයක් හදාගෙන එහෙම කල්පනා කරන්න ගියාම එයාට එතකොට මේ දෘෂ්ටි හයක් ඇති වෙනවා කියලා කියනවා. මේ සම්බාසව සූත්‍රයේදී මේ විස්තර එනවා. ඉතින් මේ දෘෂ්ටි හයකින් එකක් එයාගේ හිත බැහැ ගන්නවා. ඒතර ඒක සම්පූර්ණයෙන්ම ඒතර බුදුහාඳුරුව මේ අපේ හිතේ දෘෂ්ටි හටගන්න ආකාරය මේ ආධ්‍යාත්මික ගමනක් යන්න ගිහිල්ලා. නැත්තම් ඒ හිතන්න ගිහිල්ලා, කල්පනා කරන්න ගිහිල්ලා. මොකද කල්පනා කරන්නේම පුජ්‍යල කේන්ද්‍රීයව. කෙනෙක් හදාගෙන තමයි කල්පනා කරන්නේ. ආත්ම දෘෂ්ටියක පිහිටාගෙන තමයි කල්පනා කරන්නේ. විසඳුම් හොයන්න යන්නේ ඒ ආත්ම දෘෂ්ටිය තුල පිහිටාගෙනමයි. එතකොට යාට හිතෙන්න පුළුවන් මගේ මේ ස්ථිර වශයෙන්ම මෙහිම ආත්මයක් තියෙනවා. ඒ ඒ ඒ ස්ථිර වශයෙන්ම තියෙන ආත්මය දිගටම ඉදිරියට යනවා කියලා එහෙම ශාස්ත්‍රීය දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙහෙම ආත්මයක් නැහැ කියලා උට නිකන් සම්පූර්ණයෙන්ම මේක ඉවරයි මෙතනින් ඉවරයි කියලා උච්ඡේද දෘෂ්ටියක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට ඒ තියෙන ආත්මය මම දැන් තමයි අඳුනගන්නේ කියලා එහෙම හට ගන්නත් පුළුවන් නැත්නම් නැති අනාත්ම වූ තත්වයක් මේ ආත්ම ස්වභාවයකින් හඳුනා ගන්නත් පුළුවන්. ඒ විදිහට විවිධ ප්‍රතිවලින් මේ දෘෂ්ටිගත වීමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට මේ දෘෂ්ටිගත වෙන්න දෘෂ්ටිගත වෙන්න දැන් ඉතින් ඒක බැහැ ගන්නවා හිත ඒක තුළ හිර වෙන්න ගන්නවා. ඒක තුළ නිකන් පළපදියම් වීමක් වෙනවා. දැන් එතකොට සමහරලාවට අනිත් කෙනෙක් වෙන විදිහේ මතයක් ඉදිරිපත් කළොත් ඒකත් එක්ක ගැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ අපේ හිතවල හට ගන්න පුළුවන් දෘෂ්ටිගත වීම අර සැක මූනික කරගෙන පහළ වෙන්න පුළුවන්. හිතේ විවිධ සැක පහළ වෙනවා. ඒ සැක ඔස්සේ ඊට පස්සේ කල්පනා කරනවා. කල්පනා කරලා ඒව පැටලෙනවා. සමහර විට එකෙන් එකක් අල්ල ගන්නවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේක මේ සම්පූර්ණම දෘෂ්ටි කාන්තාරයක්. දැන් ඉදං උච්චති භික්ඛවේ දිට්ටි ගතං දිට්ටි ගහනං දිට්ටි කන්තාරෝ දිට්ටි විසූකං දිට්ටි විප්පන්දිතං දිට්ටි සංයෝජනං දැන් එතකොට මේ දිට්ඨි සංයෝජනයක් හටගත්ත ආකාරය මේ එක පැත්තකින් මේ විචිකිච්ඡාව මූලික කරගෙන හිතේ දෙගිඩියාවන් මූලික කරගෙන හිතේ විවිධ දෘෂ්ටිගත වීම සිද්ධ වෙන ආකාරයක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ කියන්නේ මේක දෘෂ්ටි ගහණයක් නැත්නම් මේක දෘෂ්ටි කාන්තාරයක් මේක දෘෂ්ටි වලින්ම තනිච්ච තත්වයක් මේක දෘෂ්ටි වලින්ම බැඳිච්ච තත්වයක් දෘෂ්ටි සංයෝජනයක් වශයෙන් පැහැදිලි කරනවා. ඉතින් ඒ කියන්නේ හිතන්න ගිහිල්ලා ආත්ම දෘෂ්ටියක් මත පදනම් කරගෙන හිතන්න ගිහිල්ලා තව තව පැටලීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ හටගන්න දෘෂ්ටිගත වීම විශේෂයෙන් මේ සැකය මූනික කරගෙන හිතේ පහළ වෙච්ච දෙගිඩියාවක් මූලික කරගෙන අවිනිශ්චිත භාවයක් මූලික කරගෙන යන ගමනක් තමයි මේ දෘෂ්ටිවල තියෙන්නේ. පටන් ගත්තේ මම ඉන්නවාද මම නැද්ද මම මට දැන් කොහොමද මගේ ස්වභාවය දැන් කොහොමද මම ඉදිරියට මොකද්ද කරන්නේ මම ඉදිරියට ඉඳීවිද ඒ වගේ අර මම මූලික කරගෙන කෙනෙක් මූලික කරගෙන හිතන පතන ආකාරය තුලින්ම තමයි ඊළඟට පටලව ගන්න. මේ එක පැත්තක්. මේ අපි තුල විචිකිච්ඡාවක්, දෙගිඩියාවක්, හිතේ අවිශ්චිත භාවයක් පහළ වෙන එක පැත්තක්. ඉතින් එතකොට මේ සාමාන්‍ය පංචකාමයන් මුල් කරගෙන කොහොමත් ඉතින් හිතේ ඇතම් විට දේවල් පහළ වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් වල අමුදරුවන් එක්ක වාසය කරද්දී ඔවුනෝන් කෙරෙහි සැක පහළ වීම කියන්නේ ඉතින් කොහොමත් ඉතින් ඒවා සාමාන්‍ය සැක පහළ වීම. නමුත් මේ දැන් කතා කරන්නේ ඊට එහා ගිහිල්ලා අපි මේ පංචකාමයන්ගෙන් ඔබට ආධ්‍යාත්මික පැත්තේ වුණත් අපේ හිතවල කොයිතරම්නම් සැක සංකා පහළ වෙනවද? කොයිතරම්නම් දෙගිඩියා පහළ වෙනවද? ඒ හරහා හිත කොයිතරම්නම් පැටලෙනවද? අවුල් වෙනවද? ඊට තවත් පැත්තක මේ ඔය විචිකිච්ඡාව ගැන සඳහන් වෙන කොටසක් හොයාගන්න පුළුවන් චේතෝ කීල සූත්‍රයේදී. දැන් මේ චේතෝ කීල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක නිකන් පුදුම විදියට හිත හිරවීමක් එහෙම නැත්නම් හිත නිකන් පාළු වීමක් සම්පූර්ණයෙන්ම යන එනවන් නැතිවීමක් තත්වයට මේ බඳු විචිකිච්ඡාවන් හරහා සිද්ධ වෙන්න පුළුවන්. එහෙම චේතෝ කීල පහක් දේශනා කරනවා ඉද බික්කවේ බික්කු සත්තරි කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. ତର මේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි හිතේ හටගන්නා එක්තරා අන්දමක සැකය. ତର මේක බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ පිළි නොගන්නා මට්ටම. උන්වහන්සේ කෙරෙහි හිතේ හටගන්නා සැකය. ඒ ප්‍රසාද ජනක පිළිගන්නා උන්වහන්සේ සරණ යන මට්ටමක් වෙනුවට මේ හිතේ ඇති වෙන දෙගිඩියාව ශාස්ත්‍රුන් වහන්සේ සැක කිරීම මේ පළවෙනි හිතේ යට ගන්නා චේතෝ කීලයක් නැත්නම් උලක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ධම්මේ කංකති විචිකිච්ඡති නාදිමුච්ඡති න සම්පසීදති. ඒ වගේමයි ධහම කෙරෙහිත් එහෙම එබඳුම සැකයක් හට ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇහෙනවා එතකොට දහමක් හැබැයි ඇහෙන දහම ගැන තාම සැකයි තාම ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. එතකොට ඒ ප්‍රත්‍යක්ෂ කරපු නැති නිසාම මේක වේද මේක නොවේද මේ පාර හරියයිද මේ පාර වරදීද කියලා හිතේ පහළ වෙන්න පුළුවන් විවිධාකාර සැක. එතකොට මේ දේශනා කළ තියෙන දේශනාව ගැන ඉතින් පුදුමාකාර සැක පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි දන්නවා විවිධ අන්දමේ විවිධ දේශනා තියෙනවා. ඒක පාට සමාලාට තේරුම් ගන්නත් හරි අමාරුයි. තේරෙන්නෙත් නැහැ. ඒ වගේමයි අනිත් එක එක එක එක මතත් ප්‍රකාශ කරනවා මේ ධහම සම්බන්ධයෙන්. එතකොට ඉතින් අර ඒ ධහම හඳුනා ගන්න උත්සාහවන්ත වෙන කෙනාගේ හිතේ සෑහෙන්න ඉතින් සැක සංකා පහළ වෙන්න පුළුවන්. ඉතින් අද කාලේ වුණත් එකම ධර්මයක් ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන මේ එක එක අර්ථකතන එක එක තැනැත්තන් එක එක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට අර ඒ ධහමක් අහන පින්වතුන් ඉතින් ඒකේ මොකද්ද මේකේ හරි? මේකද හරි මේකද හරි අරකද හරි කියලා ඉතින් එකාතක සැක පහළ වීමක් එතනත් සිද්ධ වෙන්න පුළුවන්. දැන් එතන එකාතකින් මේ පහළ වෙන සැකය සාධාරණයි. මොකද මේ Taman තාම ප්‍රත්‍යක්ෂ කරේ නැහැ. එතකොට ඒ යම්ස කෙනෙක් දේශනා කරන්නේ එයාගේ නුවණේ පමණට. එතකොට අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේක තව ටිකක් ගැඹුරක් සොයා බලන්න. මේකේ සාකච්ඡාවක් කරන්න තමන් තුළ චින්තාමය ඥානයක් අවදි කරගන්න, සුතමේ ඥානයක් අවදි කරගන්න. මොකද එහෙම නැත්තම් මේ දහම සම්බන්ධයෙන් අපේ හිතේ নানা ප්‍රකාර දෙගිඩියාවන්, විචිකිච්ඡාවන් පහළ වෙන්න පුළුවන්. ඒ නිසාම අපි සුතමේ ඥානයක් ඇති කරගත යුතුයි. අපේ ශක්ති පමණින්. එතකොට යම් තාක් දුරකට විවිධ අය කියන විවිධ මතිමතාන්තර වලට අහු නොවි අපි තුල එක්තරාන්දමක බලයක් නැත්තම් ඒවට මුහුණ දිය හැකි ශක්තියක් ගොඩනගාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසාම බුදුරජාන් වහන්සේ නගරූපම සූත්‍ර වැනි සූත්‍ර දේශනාවලදී මේ සුතමේ ඥානයේ තියෙන වටිනකම පෙන්නනවා. ඉතින් ආයුධයක් වගේ උපමාවකින් පෙන්නනවා. මේ අනිකුත් අය දරන විවිධාකාර මත අප වෙතට එල්ල කරන විවිධාකාර දෘෂ්ටි වලට අහු නැතිව අපි ගත කරන්න පුළුවන් Taman තුළම හොඳ ධර්මය හා සම්බන්ධ අවබෝධයක් තියෙනවා. දැන් අසූපිරු ඥාන තියෙනවා නම්, බහසුත භාවයක් තියෙනවා නම් ඒක ලොකු පිහිටක් බවට පත් වෙනවා. හැබැයි ඉන් එහාට ඉතින් අනිවාර්යෙන් මේ ගිහිල්ලා මේක පෙන්눔 කරන දහම අපි අවබෝධ කරගන්න උත්සාහන්ත විය යුතුයි, ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහන්ත විය යුතුයි. එහෙමත් නැත්නම් ඉතින් තාමත් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා කියන මට්ටමින් තමයි අපිට අහුවෙන්නේ. අපි ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. කියලා තැන තමයි තියලා අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ, දේශනා කරන්න සිද්ධ වෙන්නේ. මොකද තමා වශයෙන් තමා තුළ ප්‍රත්‍යක්ෂ වීමක් සිද්ධ වෙලා නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඝේ කංකති විචිකිච්ඡති නාදිමුච්ඡති න සම්පසීදති. එතකොට මේ සංඝයා කෙරෙහි හටගන්න පුළුවන් සැක විචිකිච්ඡාව නිශ්චයකට නොපැමිණීම ස්ථිර වශයෙන් මෙන්න මෙහෙමයි මෙයා නිවැරදි කියලා නිශ්චයක් කරගන්න නැහැ නිකන් දෙගිඩියාවක් හිතේ තියෙන. ඒ බඳු දෙගිඩියාවක් ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ගැනත් ඇති වෙන්න පුළුවන්. ශාස්ත්‍රඥ වහන්සේ ගැනත් ඇති වෙන්න පුළුවන්. ධර්මයේ ගැනත් ඒ බඳු දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි මේ බුදුන් දහම් සරණ ගිය ඒ අනුව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා කෙරෙහි සංඝරත්නය කෙරෙහි එහෙමත් ඉතින් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙයා හරියට මේක කරනවාද? නැත්නම් මෙයාට මේක හැකියාවක් තියෙනවද? මේ කරන විදිය හරිද? නැත්නම් මේ රඟපෑමක්ද කරන්නේ, බොරුවක්ද කරන්නේ, රැවටීමක්ද කරන්නේ? ඉතින් ඒ ඒ විදිහට අපිට එක එක අන්දමින් මේ මාර්ගයක ගමන් කරන තැනැත්තන් කෙනෙහිත් එක අතකින් අපිට දෙගිරියාවක් හිතේ පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒකේ තවත් එහාට ගිය මට්ටමක් තමයි ඇත්තටම පස්වෙනි මේ මේ චේතෝ කීලේ වශයෙන් පෙන්වන්නේ සබ්‍රහ්මචාරයේසු කුපිතෝ හෝති අනත්තමනෝ ආහත චිත්තෝ කිල ජාතෝ මේ සබ්‍රහ්මචාරීන් වහන්සලා ඉන්නවා. ඒ කියන්නේ තමන් එක ගුණයක් පුරන, තමන් එක බ්‍රහ්මචාරීව ගත කරන අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සලා ඉන්නවා. ඒ සබ්‍රහ්මචාරීන් වහන්සලා කෙරෙහි අප්‍රසාදයක් තියෙනවා. ඒ අය කෙරෙහි ඒකාතකින් කිපිච්ච ස්වභාවයක් තියෙන. හැමතිස්සෙම යා කේන්ති ගත්ත නොරුස්නා ගතියකින් තමයි අනිත් අය ගැන කටයුතු කරන්නේ. ඉතින් එතකොට නිකන් අර ගැටිච්ච හිතකින් හැමතිස්සෙම හිතේ තියෙන්නේ. දැන් සම්බ්‍රහ්මචාරින් වහන්සේලා ඉතින් ඉන්නවා. ඒ අයත් ඉතින් නිවන් දකින්න ගුණයක් පුරන්න උත්සාහන්ත වෙනවා. නමුත් ඒ අය කෙරෙහි තපේ හිතේ ප්‍රසාදයක් නැත්තම් කිපුණ බවක් නම් තියෙන්නේ. ද්වේෂ බරිතව නම් ඒ අය දිහා බලන්නේ. ගැටුණ හිතකින් නම් කාලය ගත කරන්නේ. ඉතින් ඒකත් අර හිතේ සම්පූර්ණයෙන්ම අර හිත නිකන් මේ කුණු ගොඩක් බවට පත් වෙලා තමයි තියෙන්නේ. හිත තුනියන් කසල සහිතයි. හිත නිකන් කිසිම දෙයක් පැලවෙන්නේ නැති කිසිම දෙයක් හටගන්නේ නැති හිතේ ගුණයක් දියුණු වෙන්නේ නැති සම්පූර්ණයෙන්ම නිකන් අර වඳ වෙච්ච තත්වයක තමයි හිත තියෙන්නේ. මොකද මේ හිත කියන එක එහෙනම් අපි බලන්න වෙනවා මේ සැකසංකා දුරු වීම තුළ තමයි මේක වැඩෙන්න ගන්නේ. සැකසංකා සහිත මට්ටමේදී මේක වැඩෙන්නේ නැහැ. මොකද මේ දෙගිඩියාවක් තියෙන, හිර වෙලා තියෙන, අතරමං වෙලා තියෙන්නේ. දැන් විචිකිච්ඡා නීවරණය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔන්න ඔය වගේ අතරමං වෙච්ච තත්වයකට. උදාහරණයක් වශයෙන් කියලා නම් ඒ යම්ස තැනැත්තෙක් දීර්ඝ ගමනක් යනවා දැන් කාන්තාරයකට පැමිණෙනවා. ඒ කාන්තාරයට පැමිණුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ දැන් යන එනවන්නේ නැහැ යාට. උතුරු දිශාවට යන්දෝ දකුණු දිශාවට යන්දෝ නැගෙනහිරට යන්දෝ බටහිරට යන්දෝ කියලා කිසිම නිශ්චයක් ගන්න බෑ සම්පූර්ණයෙන්ම අතරමං වෙලා. ඒතර නිකන් සම්පූර්ණයෙන්ම අර වල් වැදිච්ච ගතියක්, අසරණ වෙච්ච ගතියක්, දිශාවක් යායුත්තේ මෙන්න මේ දිශාවට අහවල් දිශාවට කියලා හිතා ගන්න බැරි තත්ත්වයක් තමයි යාගේ හිතේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය තත්ත්වය තමයි විචිකිච්ඡා සහිත හිත කියලා බුදුහාඳුර උපමාවකින් පෙන්නනවා. විචිකිච්ඡා නීවරණය පෙන්වන තැන. අපේ හිතෙත් ඔය වගේ දෙගිඩියාව පහළුනහම විචිකිච්ඡාව පහළුනහම ඉතින් හරි අමාරු ඉස්සරහට ගන්න. ඒක හිරවීමක් සිද්ධ වෙනවා. යන එනමන් නැහැ. සම්පූර්ණයෙන් මම්මුලා වෙලා ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නිශ්චයක් කරගන්න විදිහක් නැහැ. එතකොට නිකන් හිතේ මොකක්වත් වැඩෙන්නේ නැහැ. මොකද එතන හිර වෙලා තියෙන්නේ හිත. ඊළඟට සික්ඛාය කංකති විචිකිච්ඡති නාදිමුච්ඡති න සම්පසීදති කියලා තවත් චේතෝකීලයක් නැත්නම් අර වගේ හිතේ ඒ කසල ගොඩ ගැසීමක් හිත නිකන් ඔහෙ හිරවීමක් ගුණයක් වඩා ගන්න බැරි වඳ භාවයකට පත්වීමක් ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශික්ෂාව කෙරෙහිම තියෙන සංඛාව සැකය. කියන්නේ ගත යුතු මාර්ගය දැන් අපි වඩන මාර්ගය කරන භාවනාව තමන්ගේම සීලය මේ ශික්ෂාවන් කෙරෙහි අපේ හිතේ විශේෂයෙන් පහළ වෙන්න පුළුවන් සැකයක්. يعني ධර්මයේ කෙරෙහි ගිවහම මේක කොටස අතරින් 10මටත් අයිති. නමුත් විශේෂයෙන්ම මෙතනදී තමන්ගේම ශික්ෂාව. අපිට අපි වඩන භාවනාව ගැන හොඳ විශ්වාසයක් නැති තාක් අපි ඉතින් එක එක දේවල් හොස්සේ යනවා. මොකද තමන්ගේ ශික්ෂාව ගැන තාම ප්‍රමාණවත් තරමේ හැඟීමක් නැහැ. තමන්ගේ ශික්ෂාව තාම හොඳට විශ්වාසයෙන් කරන ගතියක් නැහැ. ඒ ගැන නිශ්චයකට පැමිණලා නැහැ. ඒ හින්දා අරක කරා නම් හරිද මේක කරා නම් හරිද මං කරන දේ හරිද නැත්නම් මං කරන දේ වැරදිද කියලා හිතේ හිතේ දෙගිඩියාව පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොටත් හිර වෙනවා. මොකද මේ ශික්ෂාව දැන් පුරන්න හිතෙන්නේ මොකද හරිද දන්නේ නැහැ. කරාට මොකද මේක හරිද දන්නේ නැහැ. හිතේ තියෙන දෙගිඩියාවක්. මේ තමන්ගේ ශික්ෂාව ගැන තරම් මේ විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි තව තව ශාස්ත්‍රූන් වහන්සේලා හොයාගෙන යන්න පුළුවන්. තව තව ගුරුවරු හොයාගෙන යන්න පුළුවන්. තව තව පොත් බල බල ඒවයි මීට වඩා හොඳ එකක් තියෙනවද කියලා හොයන්න පුළුවන්. මොකද මේ තමන්ගේ ප්‍රතිපදාව ගැන, තමන්ගේ ශික්ෂාව ගැන, තමන් වඩන මාර්ගය ගැන තාම තමන්ට විශ්වාසය ගොඩනැගිලා නැහැ. මේකමයි මාර්ගය, මේකමයි මම තවදුරටත් දියුණු කරන්න ඕනේ. නැති වෙන කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැහැ. මේකමයි මට ස්ථිරයි මාර්ගය. කියන තරමට අපිට තාම අපේ ප්‍රතිපදාව ගැන විශ්වාසයක් නැත්තම් ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් අපි වෙන වෙන දේවල් හොය හොයා බලබලා එක එක්කෙනාගේ මූණ බලබලා යන ගතියක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම සෝතාපන්න මට්ටමේදී තමයි දුර වෙනවා කියන්නේ. ඒත් ඉතින් අපි එක එක්කෙනාගේ මූණ බලබලා යන ගමනක් තමයි තියෙන්නේ. මොකද තාම විශ්වාස නැහැ මම මම දන්න දේ මම කරන දේ හරිද කියන එක ගැන එච්චරම විශ්වාසයක් නැහැ. ඒ නිසා හැම තිස්සම ඉතින් අනුන් දිහා බලන ගතියක්. තව තව තැන්වල තව තව හොඳ දේවල් තියෙනවද කියලා විමසන ගතියක් තියෙන්න පුළුවන්. සික්ඛාය කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. ඉතින් එතකොට මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ හිත ඒ වගේ අර විචිකිච්ඡා පහළ නිසා හිතේ নানা ප්‍රකාර සාංඛාවන් පහළ නිසා සැක පහළ නිසා හිත නිකම්ම නිකන් හිර වෙන ආකාරය. අතරමං වෙන ආකාරය යන එනම නැති වෙන ආකාරයෙන් එහාට යා ගන්න බෑ හිත එතනම නිකන් වඳ භාවයකටපත් වීමක් කිසිම ගුණයක්කින් එහාට වඩා ගන්න විදිහක් නැහැ මේ මේ බඳු පස් ආකාරයක මේ චේතෝ කිහිල හිතේ හටගත්තා ඒ කියන්නේ පස් ආකාරකින් හිත වඳ වෙලා පස් ආකාරකින් හිත සම්පූර්ණයෙන්ම මොකක්වත් කරගන්න බැරි තත්වයකටපත් වෙලා එක තැන හිර වෙලා එක්කෝ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සැකයක් එක්ක ධර්මයේ කෙරේ සැකයක්, එක්ක සංඝයා කෙරේ සැකයක්, එහෙම නැත්නම් තමන් වඩන මාර්ගය, ශික්ෂාව, ප්‍රතිපදාව කෙරෙහි සැකයක්. එහෙමත් නැත්නම් තමන් ඇසුරු කරන සියලු දෙනා කෙරෙහි ඒ සම්බ්‍රහ්මචාරින් වහන්සලා කෙරෙහි නිතරම හිතේ තියෙන්නේ කුපිත බවක්, තරහවක්, අප්‍රසාදයක්, එයාට අයහපතක් වේවා කියලා පැතීමක් තමයි හිතේ තියෙන්නේ. මේ බඳු තත්වයක් නම් හිතේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන මෙතන පුදුම හිරවීමක් තමයි තියෙන්නේ. හින් එහාට යආ ගන්න හරි අමාරුයි. ඒ තුල හිත නිකන් වඳ භාවයකටපත් වෙනවා ගුණයක් වැඩෙන්නේ නැහැ. මේ සැකය නිසා අපේ හිත කතරම්නම් ඒ බඳු ආකූල ව්‍යාකූල තත්ත්වයකටපත් වෙනවාද කියලා ඉතින් ඒ අනුව ටිකක් දුරට හිතා ගන්න පුළුවන්. දැන් අපි විශේෂයෙන්ම මේක දුරු කරගන්න. ඉතින් ඒක එක අතකින් පොඩ පොඩ කර යුතු කාරණයක් කියලා කියන්න පුළුවන්. මොකද එකපාරටම සියලු සැක දුර වෙන එකක් නැහැ. අපි පොඩ පොඩ මේ දහම ප්‍රගුණ කරන්න ගන්න වෙනවා. මේ සැක ටික දුර වෙලා යන්නත්. සමත භාවනාවක් යෝගාචරයේ වඩනකොට තියාගේ తాවකාලිකව මේ සැක දුරු කරන ප්‍රතිපදාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි මූල කමඨහනක් ඉදිරිපත් කරගෙන ඒ කමඨහන වඩනකොට නැවත නැවත හිතේ අරමුණු නැංවීම අපි කියන විතක්කයක් කියලා. අපි තමු අපි ආනාපාන සතියක් වඩනවා. ඒ ආනාපාන සතිය වඩනකොට ආශ්වාසයට හිත නංවනවා. ප්‍රශ්වාසයට හිත නංවනවා. ආයත ආශ්වාසයට හිත නංවනවා. ප්‍රශ්වාසයට හිත නංවනවා. මේක විතක්කයක් කියලා කියනවා. අරමුණට සිත නැංවීමක්. හැබැයි ඊට පස්සේ හොඳට මේ අරමුණ විමසලා බලනවා. හරිනේ අතගාලා බලනවා වගේ හොයලා බලනවා මේ අරමුණ ගැන යම්කිසි අවබෝධයක් ඇති කරගන්න. මේකට කියන ਵਿਚාර කියලා. ඒතර මෙන්න මේ ਵਿਚාරය කියන එක ඒ මොහොතේදී හිතේ හටගන්න පුළුවන් විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂයි. මොකද මේ අරමුණ ස්ථිරයි. දැන් මේ ආවේ ආශ්වාසයක්මයි මේක ප්‍රශ්වාසයෙන් නෙමෙයි. කියලා අන්න අර දෙගිඩියාවට ඉඩක් නැහැ මේ ਵਿਚාරය හොඳට සිද්ධ වෙනකොට. ඒතර ඒ ආශාසය හඳුන ගන්නවා. ආශාසය ප්‍රසආසයෙන් වෙන් කරලා හඳුන ගන්නවා. හිතේ කිසිම දෙගිඩියාවක් නැහැ. ඒතර යාර ස්ථිරයි මේක මේ ආශාසයමයි මම පටලව ගත්තේ නැහැ. මේ වෙලාවේදී මම අසහියක් අසතියක් ඇත්තේ නැහැ හොඳට සතිමත් බවකින් මේ අරමුණ ස්ථිර වශයෙන්ම මේක ආශ්වාසයමයි කියලා නිශ්චයකට පැමිණුණා. ඊළඟට ප්‍රස්වාසය නම් ඔන්න මේක ප්‍රස්වාසයමයි කියලා නිශ්චයකට පැමිණුණා. ආ එතකොට එයාට කිසිම සැකයක් නැහැ මේ මොහොතේදී ඒ හිතේ. සක්මන් භාවනාවදිත් ඒ වගේමයි. අපි හිතමු අපි වම දකුණ කියලා සක්මන් කරනවා නම් වම් පාදයේ පොළවේ වදිනවා ඒ අවස්ථාවේදී මොන වම කියලා හඳුනාගත්තා. දකුණු පාදයේ පොළවේ වදිනවා එතකොට දොන්න දකුණ කියලා හඳුනාගත්තා. ඉතින් එතකොටත් ආයි කිසිම සැකයක් නැහැ මේක ස්ථිර වශයෙන්ම මේක වම් පාදයේමයි මේක දකුණු පාදයමයි. තාම මේ සම්මුතියක තමයි ඉතින් අපි කතා කරන්නේ. නමුත් ඒ සම්මුතිය පටලවගෙනත් නැහැ. ඒතර යාට ස්ථිරයි මේ පැටලිලා නැහැ නිකන් ඔහේ ගිරව් කියනවා වගේ වම දකුණු වම දකුණු කියාගෙන යාමකුත් නෙමෙයි. ඒතර මේ කායික වශයෙන් යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා, ඇවිදීමක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට වම් පාදේ දැන් පොළවේ ස්පර්ශ වෙලා තිනවා, ගැටිලා තියෙනවා. ඒක වම වශයෙන්ම හොඳට හඳුනගෙනක් තියෙනවා. හිත දෙගිඩියාවක් තුළ හිර හිරවීමක් නැහැ. හොඳටම ස්ථිර වෙලා තහවුරු වෙලා මේක මේ වම් පාදයමයි පොළවේ වැදිලා තියන්නේ කියලා හිතට හොඳට තහවුරු බවක් ස්ථිර බවක් ස්ථිරසාර බවක් ඇතිලා තියෙනවා. ඒත් මෙන්න මේ ਵਿਚාරය කියන ඒ කුසලතාවය අරමුණ සොයා බැලීම නිසා ඒ අපේ හිත තුළ විචිකිච්ඡා දුරු කරන්න හේතු වෙනවා. ඒතර මෙන්න මේ විතක්ක ਵਿਚාර කියන අපි කතා කරන්නේ ධානාංග නැත්නම් සමාධිාංගවල විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග අතර ਵਿਚාරය කියන එක හොඳට අපේ හිතේ වැඩ කරනවා නම් ඒ සමාධි අංගය හොඳට අපේ හිතේ වැඩ කරනවා නම් එතනින් විචිකිච්ඡා බැහැර කරන ගතියක් තියෙනවා. ඒතර නීවරණ පහ ඒ අවස්ථාවේදී යටපත් වෙන්න මේ ಗುಣ පහක් සමාධි අංග පහක් අපි වඩන්න සිද්ධ වෙනවා. ඒතර ਵਿਚාරය කියන ගුණය තමයි මෙතෙන්දී අපිට විශේෂයෙන්ම මතු කරන්න අවශ්‍ය. මේ ਵਿਚාරය කියන ගුණය අරමුණ හොඳට සොයා බැලීම කියන හැකියාව ඒ කුසලතාවයේ හිතේ බලපවත්නා තාක් පටලැවිලි නැහැ. හිතේ එතෙන්දි හොඳ නිශ්චයකට හිත යනවා. හිතට හොඳට ස්ථිර වෙනවා. අනිත් දේවල් ගැන කල්පනාවක් නැහැ. දැන් මම හිටියද මම ඉඳීවිද මේ භාවනාව හරිද? ඒ ගැන මොකක්වත් කල්පනාවක් නැහැ. මේ ආශ්වාසය දැනගෙන තියෙනවා. දැන් මේ මොහොතේදී මේ ප්‍රත්‍යක්ෂලා තියෙන ආශ්වාසය කියලා ඒක නිශ්චයකට පැමිණලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ප්‍රතිපදාව වඩද්දී එකපාරට සියල්ල විසඳගෙන සියල්ලට මේ පිළිතුරු ලබාගෙන වඩනවා වෙනුවට දැන් මේ මොහොතේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක්තරා අන්දමක උපක්‍රමශීලීව තමයි මේ ප්‍රතිපදාවක් කරහා විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න සිද්ධ වෙන්නේ අපිට එකපාරටම බෑ මේ ආරතීපු සියලුම ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න ඒ වෙනුවට අපි නිකන් වෙන පැත්තකින් පටන් ගන්නවා මේකට විසඳුමක් ආරම්භ කරන්න. දෙන්න ආරම්භ කරන්න පටන් ගන්න වෙන පැත්තකින්. දැන් උදාහරණයක් වශයෙන් අපිට අපේ හිත දිහා බැලුවම নানা ප්‍රකාර දේවල් හිතේ පහළ වෙනවා. අපි තුමු අතෝරක් නැතුව සිතුවිලි පහළ වෙනවා. අතෝරක් නැතුව හිත කියවනවා. ප්‍රපංච කරනවා. ඉතින් අපිට එකපාරටම මේක නවත්ත ගන්න බෑ හිත දිහා බලලා. හිත දිහා බලලා ඍජුවම මේ ප්‍රපංච නතර කිරීමක් කරන්න බෑ. මොකද ඒ තරම් ශක්තියක් නැහැ. එහෙනම් අපි කායानुපස්සනාවෙන් පටන් ගන්නවා. තියා මේ වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා එහෙම නැත්නම් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මේ කායानुපසනාව දියුණු කරන්න. කයට හිත ගැනීමක් කරන්න. නමුත් මේකේ ප්‍රතිඵලය වෙන්නේ කාලයක් හොඳට මේ කය පිළිබඳව දැනුවත් වෙන්න දැනුවත් වෙන්න අර හිතේ හටගත්ත নানা ප්‍රකාර සිතුවිලි নানা ප්‍රකාර ප්‍රපංච වටවලල්ලේ යෑම් ඒ සියල්ල ටික ටික ටික ටික ටික බැහැර වෙන්න දුර්වල වෙන්න පටන් ගන්නවා. අන්තිමට සම්පූර්ණයෙන්ම හිත නිශ්ශබ්ද වෙන්නත් පුළුවන්. කියන්නේ මෙතන විසඳුමක් තියෙනවා. නමුත් එකපාරට අපිට තර්කානුකූලව හිතා ගන්න බෑ. කොහොමද මේ කයට අවධානය ගැනීම තුල හිත නිශ්ශබ්ද වෙන්නේ කියලා. ඒක දහම අනුව කරපු කෙනාට තේරෙන්න ගන්නවා. නමුත් නිකම්ම තර්කානුකූලව හිතා ගන්න අමාරුයි. නමුත් ප්‍රතිපදාවක් වශයෙන්, ශික්ෂාවක් වශයෙන් මේක පුරන්න පුරන්න, ඒ තුල කාලය ගත කරන්න ගත කරන්න, ඒ වගේම ඒකාතකින් ඒකට අවධානය යොමු කරන්න යොමු කරන්න මූලිකත්වය දෙන්න දෙන්න. මේ හිතේ හටගන්න මේ සැකසංකා දුරු වෙලා හිත හොඳට ස්ථිරසාර වශයෙන් අරමුණක පිහිටන්න එහෙනම් මේ භාවනාවක් හේතු වෙනවා. මේ සමත භාවනාව ගැනයි එතකොට අපි මේ කතා කළේ. සමත භාවනාවකදී වුණත් එහෙනම් යෝගාචරයෙකුට මේ අරමුණ හොඳට ස්ථිරව වශයෙන් දැන ගැනීම තුළ ඒක සොයා බැලීම තුළ ඒ තුළ හොඳ ධම්මවිචයක් පැවැත්වීම තුළ ඇත්තටම මේ විචිකිච්ඡාවට తాවකාලිකව යම්කිසි ප්‍රහාණයක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇත්තටම මේ දැන් මේ විචිකිච්ඡාව එක එක මට්ටම් වලින් කතා කරන්නත් පුළුවන්. එක පැත්තකින් හිතේ ඇති වෙන දෙගිඩියාව, සැකය, ව්‍යාකූලත්වය, තීරණයක් ගන්න නොහැකියාව ඒක එක තැන් වලින් මේ විදිහට එතකොට කතා කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේ දැන් තවත් තැනක බුදුරජාන් වහන්සේ මේ විචිකිච්ඡාවට උපමාවක් දෙනවා. මේ මූණ බලන වතුරේ මූණ බලද්දි සිද්ධ වෙන්න පුළුවන් තත්වයක් ගැන. දැන් මේ නීවරණ පහ එක එක විදිහට බුදුරජාණන් වහන්සේ හඳුන්ලා දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපිට උවමනා වෙනවා වතුරේ මූණ බලන්න. දැන් කණ්ණාඩියකින් මූණ බලනවා වගේ ඉතින් යම්ස කෙනෙක් එබිලා බැලුවාම නිශ්චල වතුරක මේ වතුර හොඳට පැහැදිලි නම් නිශ්චල නම් හොඳට මේ මූණේ පැහැය මූණේ ස්වභාවය ඒ ඡායාව ඒ වතුර තුළ හොඳට නිරූපණය වේවි. ඒතර මේ හොඳටම ඒ ඡායාව වතුරේ නිරූපණය වෙන්න නම් නම් ඒ වතුර නිශ්චලව තියෙන්න ඕනේ. වතුර හොඳට පිරිසිදුව තියෙන්න ඕනේ. පැහැදිලිව තියෙන්න ඕනේ. එහෙමනම් තමයි එතකොට මේ අපේ මූණ බලා ගන්න පුළුවන්. ඉතින් කාමච්ඡන්දය එහෙම උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ හරිය නිකන් මේ වතුරට පාටක් එකතු වෙලා වගේ. මේ නිකන් වර්ණ ගැන්විලා තියෙනවා. අපි තුන නිල් පාටක් දැම්මා. නිල් ටිකක් මේකට හැලුවා. එතකොට දැන් මේ වතුර සම්පූර්ණයෙන්ම නිල් පාට නා දැන් ඉතින් මූණ පේන්නේ නැහැ. දැන් විචිකිච්ඡාවට පෙන්වන්නේ මේක සම්පූර්ණයෙන්ම මේ මඩ වෙච්ච වතුරක් තියෙන්නෙත් මේ අඳුරේ. වතුරත් මඩ වෙලා ඒ වගේමයි මේක අඳුරේ තියෙන්නේ. ඒතකොට කොහොමත්ම මූණ පේන්නේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ වැඩක් ගන්න බෑ මේ මඩ වතුරක් තියෙන්නෙත් කළුවරේ. කළුවරේ තියෙන මඩ වතුරක් වශයෙන් පෙන්නනවා විචිකිච්ඡා සහිත හිත. ඒකේ මුණ බලා ගන්න කිසිම හැකියාවක් නැහැ. අපිට අපි ගැන තේරෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා ආතප්පාතක් නිසි තත්ත්වයක් තමයි ඒ මට්ටමේ තියෙන්නේ. ඉතින් එතකොට මේ යෝගාවචරයේ කුචිකිච්ඡාව දුරු කරගන්නේ කොහොමද? අර අපි කතා කළේ එතකොට මේ මුලින්ම සමත භාවනාවක් මුල් කරගෙන తాවකාලිකව විචිකිච්ඡාව යටපත් වීමක්. ඒ තමයි විශේෂයෙන්ම කියනවා නම් ඒ විචාරය කියන ගුණය සොයා බැලීම අපේ හිත තුළ බලපැවැත්වීම. හැබැයි විපස්සනාවකින් තමයි ඉතින් මේක සෑහෙන ගැඹුරකට අවබෝධයක් කරහා දුර වෙන්න පටන් ගන්න. ඉතින් ඒකට ප්‍රතිපදාවක් වශයෙන් සීල සමාධි ප්‍රඥා කියලා ඒ ප්‍රතිපදාව තමයි අපිට ගන්න වෙන්නේ. ආරෂ්ඨාංග මාර්ගය හරහා තමයි මේකේ යන්න වෙන්නේ. ඒතර එහෙම යනකොට උදාහරණයක් වශයෙන් මේ සක්කාය දිට්ඨියත් එක්කම වගේ තමයි මේක අයින් වෙන එක පටන් ගැනීමක්. නැත්නම් ඒ සක්කාය දිට්ඨිය දුර වෙන දුර වෙන තමයි විචිකිච්ඡාවත් ටික ටික අයින් වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ. මොකද අර මේ විචිකිච්ඡාව අපි අර කලින් කතා කරා වගේ හටගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගෙන මම කේන්ද්‍ර කරගෙන කල්පනා කරද්දී. එතනින් තමයි අපි සම්පූර්ණයෙන් පටලව ගන්න. එතනින් තමයි අපි සම්පූර්ණයෙන්ම දෙගිඩියාවලට වික්ෂිප්ත භාවයකට අවුල් වීමකට යන්නේ දෘෂ්ටි ජාලාවක පැටලෙන්නේ මොකද මම කේන්ද්‍ර කරගෙන කෙනෙක් මූලික කරගෙන තැනැත්තෙක් හදාගෙන ආත්ම දෘෂ්ටියත් තනාගෙන තමයි අපි වාසය කරන්නේ. නමුත් විපස්සනාව කොන්නේ ආත්ම දෘෂ්ටියට සෑහෙන්න පහරක් වදිනවා ඒ ප්‍රතිපදාව වඩන්න වඩා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්ස කෙනෙක් ධාතු මනසිකාරයක් වඩනකොට එයා පටන් ගන්නෙ නම් කෙනෙක් භාවනා කරනවා, පුජ්‍යලයක් භාවනා කරනවා, සත්වයක් භාවනා කරනවා, මම භාවනා කරනවා කියලා තමයි. හැබැයි මේ ධාතු ලක්ෂණ දිහා තමයි බලන්නේ. දැන් යාට වෙන වෙන දේවල් කල්පනා කරන්න දෙන්නේ මේ ධාතු ලක්ෂණ ගැන අවධානයක් යොමු කරනවා. අපි දව අභ්‍යන්තර වශයෙන් තියෙන මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අත්දකින්න. තද ගතියක්, නළු ගතියක්, කුණුසුමක්, සිසිලක්. ඉතින් මෙහෙම කාලයක් තිස්සේ අත්දැකීමින් අත්දැකීමින් වාසය කරද්දී. ඒතර ඒ කටයුත්තට වැඩි අවධානයක් යොමු කරද්දී ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තුල වාසය කරද්දී ඒක හඳුනාගනිද්දී යෝගාවචරයට අර මම හදාගන්න වෙලාවක් නැති වෙනවා. කෙනෙක් පුජ්‍යලෙක් හදාගන්න තනාගන්න වෙලාවක් නැහැ. මොකද ධාතුන් ක්‍රියාත්මක කරන හැම තිස්සෙම. මොහොතක් මොහොතක් පාසා මේක වෙනස් වෙනවා. හට ගන්නවා, ආයි නැති වෙනවා, ආයිත් හට ගන්නවා, ආයි නැති වෙනවා. වෙන වෙන ධාතුන් ඉස්සරහට එනවා. ඒවා හඳුන ගන්නවා. ආයිත් තව ධාතුන් ඉස්සරහට එනවා. ඒකත් හඳුන ගන්නවා. නිතර මෙතන මේ ධාතු ක්‍රියාකාරීත්වයක් කය තුල සිද්ධ වෙනවා. දැන් ඒක බලනකොට වෙන වැඩක් නෑ යෝගාචරයට. දැන් ඉතින් අර මම හදාගන්න වෙලාවක් නෑ. කෙනෙක් හදාගන්න වෙලාවක් නෑ. ඒ දෘෂ්ටිගත සිත් හදාගන්න අවකාශයක් නැහැ. මොකද මේ ධාතුන් නිතරම නිතරම ක්‍රියාත්මක වෙනවා. ඒක බැලීමේ වගකීමක් යෝගාචරයට තියෙනවා. අන්තිමට මොකද වෙන්නේ? යෝගාචරය තුළ අවබෝධයක් ඇති වෙනවා. ආ මෙතන හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි තියෙන්නේ. මේ කය කියලා කියන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් නේ. මෙතන නෑනේ මේ එකක් අස්සෙවත් තැනැත්තෙක් නෑනේ මේ කය අස්සේ තැනැත්තෙක් නෑනේ. කය අස්සේ පුඤ්ජලයක් නෑනේ. මේ තරම් ශීඝ්‍රව වෙනස් වෙන මේ ධාතු ක්‍රියාකාරීත්වයක් අස්සේ මම කොහොමද ඉන්නේ? පුජ්‍යල භාවයක් කොහෙද තියෙන්නේ? කියලා එනම් ගැඹුරකින් මේ සංසිද්ධිය දැකලා ප්‍රත්‍යක්ෂ වෙලාම එයාගේ හිතේ අර සක්කාය දිට්ඨියට යම් පහරක් වදිනවා. ඒ වගේම මේ ධාතු ක්‍රියාකාරීත්වය දකින සිත් පරම්පරාව මේ මානසික தත්ත්වය නැත්නම් මේ චේතසික මට්ටම ඒකත් එතකොට හැර මේ චේතසික මට්ටමත් මේ මානසික මට්ටමත් ඒකට ලක් වෙච්ච අර ධාතු ක්‍රියාකාරීත්වයත් හැර මෙතන කොහෙද සත්වේ පුජ්‍යලේක කියලා අර නාම රූප පරිච්ඡේදයක් එයාගේ හිතේ හට ගන්නත් පුළුවන්. අවබෝධයක් වශයෙන් පහළ වෙන්නත් පුළුවන්. මෙතන මේ නාම ක්‍රියාකාරීත්වයකුත් රූප ක්‍රියාකාරී ක්‍රියාකාරීත්වයකුත් හැර මෙතන කොහෙද මේ සත්පුඤ්ඤල භාවයක් කියලා හඳුනා ගන්න පුළුවන්. යෝගාචරයේ හිතේ ඒ අර එකාතකින් දෘෂ්ටීන් කඩලා යන්න ඉඩ තියෙනවා. තිබිච්ච සක්කාය දිට්ඨිය යම්තාදුරකට බෙදෙන්න ඉඩ තියෙනවා. දැන් ඒ බඳු සක්කාය දිට්ඨිය දුර්වල වෙච්ච මට්ටමකදී ඒතර මම මූලික කරගෙන කල්පනා කිරීම නම් සෑහෙන අඩුවීමක් තමයි දැක ගන්න පුළුවන්. මොකද මේ අපි මම හද හදාන යන්නේ. ඉන්න මම වෙනුවට හදන මම තමයි ක්‍රියාත්මක වෙන්නේ. විටින් විට විටින් විට මම හදනවා. තැනැත්තේ ගොඩ නගනවා. ඒ රූප වලට ඇලිලා රූප රූප තුල බැහැගෙන රූප වලට බැඳිලා රූප උපාදාන කරගෙන මම හදනවා. වේදනාවට බැඳිලා වේදනාව උපාදාන කරගෙන මම හදනවා. සංඥාවලට බැඳිලා සංඥාන සංඥා උපාදාන කරගෙන කෙනෙක් හදනවා. අපි තැනැත්තෙක් හදනවා. මමෙක් හදනවා. සංස්කාර උපාදාන කරගෙන අපි කෙනෙක් හදනවා. විඥාන උපාදාන කරගෙන කෙනෙක් හදනවා. අතට මේ මම හදාගන්න අස්මිමානයක් තනාගන්න විදිහක් නැහැ උපාදානයක් නොවේ. උපාදායාතිකෝ ආවුසෝ ආනන්ද අස්මීති හෝති නො අනුපාදාය. ඉතින් ඔක ඊටාම ලස්සන ඊටාම වටිනා ප්‍රකාශයක්. මේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ දීපු අවවාදයක්. උපාදායාතිකව ආවසානන්ද අස්මීති හොති නො අනුපාදාය. කිංච උපාදාය. රූපං උපාදායාතිකව ආවසානන්ද අස්මීති හොති නො අනුපාදාය. වේදනා උපාදායාතිකව ආවසානන්ද අස්මීති හොති නො අනුපාදාය. විදිහට මේ ඒ අවවාද කළා තියෙනවා පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ පුදුමාකාර කෘතවේදීත්වයකින් ඒක මතක් කරනවා. ඒතොර මොකද්ද ප්‍රකාශය? මේ හැමතිස්සෙම උපාදාන සහිත පරිසරයක තමයි මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් තැනැත්තෙක් ගොඩ නැගෙන්නේ. අපි හැබැයි අපි අර ධාතු මනසිකාරයක් වඩන පරිසරයේදී ඒ කාර්යයේදී විපස්සනාවේදී දැන් මේ උපාදාන වීමක් නැහැ. මේක විමසා බැලීමක් සිද්ධ වෙන්නේ. පරාමර්ශනයක් නැහැ සිද්ධ වෙන්නේ සම්මර්ශනයක්. හොඳට මේ දේවල් දිහා විමසීම සහ බැලීමක් සිද්ධ වෙන්නේ. ඒක ග්‍රහණය කරගන්න, අස්සට රිංග ගන්න, මම කියා ගන්න දැන් විදිහක් නැහැ. මොකද ඒක විමසීමක් තියෙන. අඩියක් පස්සට අරන් බලන බැලීමක් තියෙන. එහෙමත් නැත්නම් යම්කිසි පරතරයක් පවත්වාගෙන කරන විමසීමක් තියෙන. සතියෙන් කරන විමසීමක් තියෙන. මුළු සතිපට්ඨානය පුරාම ඒක එතන තියලා බලන බැල්මක් තියෙන. ඒක අසර රිංගගෙන ඒක ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන කරන පරාමර්ශනයක් නෙමෙයි. ඒ වෙනුවට ඒකෙන් අඩියක් පස්සට අරගෙන ඒක දිහා නිකන් අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන බැලමක් තියෙන. පරතෝ බැලමක් තියෙන. ඉතින් ඒ නිසා අපර මේ මෙබඳු නිවැරදි ක්‍රියාවලියක් ඒ බඳු සම්මර්ෂණයක් සිද්ධ වෙන්න සිද්ධ වෙන්න. විශේෂයෙන් මේ මම තනා ගන්න කෙනෙක් හදා ගන්න පුජ්‍යල භාවයක් හදා ගන්න යෝගාචරයට අවකාශයක් නැහැ. ඉතින් ඒ නිසා අන්න සක්කාය දිට්ඨිය යම් පමණක බිඳ වැටීමක් දුර්වල වීමක් තමයි වෙන්නේ. එහෙම වෙන්න වෙන්න දැන් එතකොට යෝගාචරයට අවබෝධ වෙනවා නම් මෙතන කෙනෙක් නෑ, පුජ්‍යලයක් නෑ, සත්වයක් නෑ. හැබැයි අවිද්‍යාව සහිත පරිසරයක තමයි කෙනෙක් හැදෙන්නේ. මමෙක් හැදෙන්නේ, පුජ්‍යලයක් හැදෙන්නේ. ඉතින් ඒ විදිහට කෙනෙක් අවබෝධ වෙනවා නම් අර කරපු කල්පනා සියල්ලම තේරුමක් නැහැ කියලා ඊළඟට තේරෙන්න පුළුවන්. කියන්නේ මම හිටියාද මම නැද්ද මම හිටියේ නැද්ද මම මොන විදියටද හිටියේ නැත්නම් මම දැන් ඉන්නවද මම දැන් නැද්ද මට දැන් කොහොමද තේ විදිහේ නැත්නම් අනාගතය ගැන මම අනාගතේ ඉන්නවද මම අනාගතේ නැද්ද ඉතින් මේ වගේ කරන සියලු කල්පනාවන් තේරුමක් නැති කල්පනාවන් වෙන්න පුළුවන් මොකද මේ මම ඉන්නවා කියලා ගැනීමක් විතර මූලික වශයෙන් සිද්ධ වෙලා තියෙනවා ආත්ම දෘෂ්ටියකින් කරපු කල්පනාවන් තමයි මේ ඇති වෙලා තියෙන්නේ ඒ හරහායි අර ඔක්කොම සැකසංකා විචිකිච්ඡා පහළ වෙලා තියෙන්නේ දැන් එතකොට යෝගාචරයට දෙනවනම් මේ මූලික වශයෙන්ම මේ පදනමම තේරුමක් නැහැ ආත්ම දෘෂ්ටිය කියන්නේම නිකම්ම නිකම් නිෂ්ඵල දෙයක්. හිස් දෙයක්, ශූන්‍ය දෙයක්. එතනම වරද්දිලායි තියෙන්නේ. කියලා එයාට තේරෙනවා එහෙනම් මේ කල්පනාවන් එකක්වත් වැඩක් නැහැ. ඒවා ඒවා කිරීම තුළ තවත් නිකම් පැටලෙවිල්ලක් සිද්ධ වෙන්නේ. මේ ආත්ම දෘෂ්ටියක් මත පිහිටාගෙනයි කල්පනා කරලා තියෙන්නේ. ඒ පිහිටාගත්ත පදනමම තේරුමක් නැත්තම් ආත්ම දෘෂ්ටියම හුදෙක් නිෂ්ඵල දෙයක් නම් හදාගත්ත අවිද්‍යාවෙන් තනාගත දෙයක් නම් එතනින් පහළ වෙන කල්පනා ගැන ඉතින් තේරුමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි මේ යෝගාචරයේ නිවර්දිව එතකොට විපස්සනාවක් වඩද්දී අර සියලු මේ 16 ආකාරයක සැකසංකා ඒ නිවර්දී පරිසම්පන්න ප්‍රතිපදාවක් නැත්නම් පරිසම්පන්න දර්ශනයක් හිතේ පහළ වෙන්න පහළ වෙන්න යාට නිකන් ඒ ඒ දේවල් වල නිෂ්පලත්වය තේරෙන්න ගන්නවා කියලා. දැන් එයාගේ හිත යන්නේ මේ මේක මේ අවිද්‍යාව සහිත පසුබිම කරන කෙනෙක් තනා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අවිද්‍යාව නැති වෙලාවේදී එහෙම තනා ගැනීමක් නැහැ. ඒතර මේ මුළු ක්‍රියාවලිය මෙයා අවබෝධ කරගන්නවා. කොහොමද මේ ගොඩනැගිලා මේ මේ අවිද්‍යාව මූලික කරගෙන මේ ටික ගොඩනැගිලා ආවේ? කොහොමද අවිද්‍යාව මූලික කරගෙන උපාදාන සිද්ධ වුනේ? සංස්කරණ කෙරිලා උපාදාන සිද්ධ වුනේ කොහොමද? කියලා මේ මුළු ක්‍රියාවලිය හිත තුළ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය අවිද්‍යාව තණ්හා මෝඩේ කරගත්තේ ක්‍රියාකාරීත්වය දකින්න දකින්න එහෙනම් මේ මුළු සංසිද්ධියම ලිහෙන්න ඉඩ තියෙනවා. ලිහෙන්න ලිහෙන්න දැන් ඒතර කල්පනා කරනවා වෙනුවට එයාට උමනා වෙන්නේ ප්‍රපංච නොකර සිටීමක්. හිත නිශ්ශබ්ද කර ගැනීමක්. තවදුරටත් පැටලෙන්න නොදී හිත සංසුන් කර ගැනීමක්. තමයි එයාට එහෙනම් අහුවෙන විසඳුම වශයෙන් ගන්න වෙන්නේ. ඒතර ඒකම තමයි තව තව එයාට සනාත වෙන්න ගන්නෙ. මොකද ඒ විපස්සනාවක් වැඩෙන්න වැඩෙන්න එහෙනම් හිතේ සංසුම් බවක්, සමාහිත බවක්, ප්‍රපංච වලින් තොරව වාසය කිරීමක්, පරිසම්පන්න අංගවල ගෙවී යාමක්, ඡේවී යාමක් සිද්ධ වෙන්න සිද්ධ වෙන්න එහෙනම් හිතේ සංස්කරණ අඩුවීමක් තමයි එහෙනම් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් ඒ විචිකිච්ඡාව දුරු වීම එක අතකින් අපිට සමතය මට්ටමේදී తాවකාලිකවත් විපස්සනාවකදී හොඳ ගැඹුරකින් මේ විචිකිච්ඡා ගොඩනගෙන ආකාරය හිත තුලම තේරුම් අර ගැනීමකින් ඒකට විශේෂයෙන්ම සක්කාය දිට්ඨියේ දායකත්වයේ තේරුම් ගැනීමකින් තමයි ටික ටික දුර වෙලා යන්නේ. ඒ වගේමයි එතකොට අපි මේ වඩන භාවනාවක්, ඒ වඩන විපස්සනාවක් කෙරෙහි හොඳට විශ්වාසය තහවුරු වෙන්න තහවුරු වෙන්න. එහෙනම් බුදුරජාන් වහන්සේ ගැන විශ්වාසය පහළ වේවි. එතන කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් නෙමෙයි තථාගතයන් වහන්සේ වශයෙන් අපි තුල ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පහළ වේවි, සැකය දුරු වේවි. උන්වහන්සේ දේශනා කරපු ධහම පිළිබඳව සැකය දුරු වේවි. ඒ වගේමයි ඒ වඩන මාර්ගයේ වඩන සංඝයා කෙනෙහි තියෙන සැකය දුරු වේවි. අපි වඩන ඒ ශික්ෂාව කෙනෙහි තමන්ගේම ප්‍රතිපදාව කෙරෙහි තියෙන සැකයක් දුරු වේවි. අනිත් එබඳු මාර්ගයේ ගමන් කරන අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහිත් ප්‍රසාදයක් පහළ වේවි. ඉතින් අපි මේ සූත්‍රයේ ඇත්තටම ඉදිරිපත් කරන ක්‍රමවේදය ගැන තාම සතා කරේ නැහැ. අපි මේ මූලික වශයෙන් තාමත් ඕරම් භාගයේ සංයෝජන ගැන එකක් එකක් ගානේ තමයි ටිකක් මේ පැහැදිලි කරගෙන යන්නේ. ඉතින් මේ සූත්‍රය තුල ඒ කියන්නේ මාළුන්ගේ පුත්ත සූත්‍රය තුලත් සමතේ පූර්වාංග කර පූර්වාංගම කරගත්ත ප්‍රතිපදාවක් ඉදිරිපත් වෙනවා. ඒවා අපි ඉදිරියට සාකච්ඡා කරමු. අද දවසේත් අපි මේ විශේෂයෙන්ම විචිකිච්ඡා මූලික කරන කරපු සාකච්ඡාව තුලින් අපේ සිත් සතන් තුළ තියෙන විචිකිච්ඡාවක් දුරු කරගන්න අපිට මේ ධර්මදේශනාවත් උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ නැත්නම් තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් යම්සේ ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.